පටිච්ච සමුප්පාද විවරණය රේරුකාණේ චන්ද විමල මහනාහිමි සංඥාපනය ලෞතුරා බුදු බවට පැමිණෙන්නා වූ සකල මහා බෝධිසත්වයන්ම ආනාපාන චතුර්ථ ධානයට සමවැදී නුවණ දියුණු තියුණු කොටගෙන එසේ තියුණු කරගත් නුවණ පටිච්ච සමුප්පාද ධර්මයට යොමුකොට එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ෂණය කොට සංසාර චක්‍රේ හැටි නිවැරදි ලෙස තේරුම්ගෙන අරහත් මාර්ග ඥානෙ උපදවා සංසාර ප්‍රවෘත්තියට හේතු වන අවිද්‍යා තණ්හා ප්‍රදාන 1500ක් කෙලෙස් සතුරන් మතු කිසි කලෙක නැගී නොයන පරිදි සම්පූර්ණයෙන් නසා ලෞතුරා බුදු බවට පැමිණෙන බව සබ්බ බෝධිසත්තාහි ආනාපාන චතුර්ථ ඥානක්තෝ උත්ථාය පච්චයාකාරේ ඥානං ඕතාරෙත්වා තං අනුලෝම පටිලෝමං සම්මසිත්වා බුද්ධා හොಂತಿ යනුවෙන් සංයුක්ත නිකාය අට කතාවෙහි දක්වා තිබේ. මේ පටිච්ච සමුප්පාද ධර්මය ලෝතුරා බුදු බවට පැමිණි පසුද උන්වහන්සේලා නිතර සිහි කිරීම වශයෙන් භාවිතා කෙරෙති. අප බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය සම්මර්ෂණය කොට පැමිණ වදාළ අරහත් ඵල සමාපත්තියට සමවැදී බොමුල ඒ අස්නෙහිම සතියක් වැඩ සිට ඒ සමාපත්තියෙන් නැගී ප්‍රථමයෙන් කරන්නට යෙදුනේද පටිච්ච සමුප්පාදය සිහි කිරීමමය. උන්වහන්සේ බුදු වීමෙන් හත්වනදා රාත්‍රියේ ප්‍රථම යාමය අනුලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය සම්මාර්ෂණය කිරීමෙනුත් මධ්‍යම යාමයේ ප්‍රතිලෝම වශයෙන් පටිච්චසමුප්පාදයේ සම්භාෂණය කිරීමෙනුත් පශ්චිම යාමයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතිත්‍ය සමුප්පාදයේ සම්භාෂණය කිරීමෙනුත් ගත කළ බව උදාන පාළියේහි දක්වා තිබේ. මෙසේ ලෞතුරා බුදුබවට පැමිණීමට උපකාර වන්නා වූත් ලෞතුරා බුදුවරයන් වහන්සේලා නොහැර භාවිතා කරන්නා වූත් ධර්මයක් වන බැවින් මේ පටිච්ච සමුප්පාද ධර්මය බුදු සසුනේහි උසස් ධර්මයක් බව කිය යුතුය. ඊතා උසස් ධර්මයක් වූ මේ පටිච්ච සමුප්පාද ධර්මය ඊතා ගැඹුරුය. එය මහා බෝධිසත්වයන් හා පච්චේක බෝධිසත්වයන් හැර අන් කිසිවෙකු ස්වශක්තියෙන් නිර්වෝල් කර තේරුම් කර ගැනීමට සමත් නොවන බව තපෙත්වා පන දුවේ බෝධිසත්තේ අඤ්ඤේ සත්තා අත්තනෝ ධම්මත්තාය පච්චයාකාරං උජුං කාතුං සමත්තා නාම නත්ති යනුවෙන් මහා නිදාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. පටිච්ච සමුප්පාද සංඛ්‍යාත මේ හේතුඵල ධර්මය සොයා ගැනීමේ දුෂ්කරත්වය නිසාම බුදුසසුනේ පිහිටෙන් තොරව ස්වශක්තියෙන්ම ලෝතතු සෙවූවෝ නොඑක් අයුරින් නොමග ගියහ. ඇතමෙක් ලෝකයාත් සත්වයාත් දෙවියෙකු විසින් මවන ලද්දේය. මේ සත්වයෝ ඒ මෞංකාර දෙවියාගේ කැමැත්ත පරිදි සැප දුක් ලබන්නාහ මෞම්කාර දෙවියාගේ කැමැත්ත පරිදිම සත්වයෝ මරණින් මතු සුගතියට හෝ දුගතියට යන්නාහයයි ගත්හ ඇතමෙක් මෞම්කරුවෙකු නැතිව පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතුන්ගෙන් සත්වයා ඇති වූයේයයි ගත්හ ඇතමෙක් ආත්මයත් ශරීරයත් එක යයි ගත්හ. ඇතමෙක් ආත්මය අනිකක ශරීරය අනිකක යයි ගත්හ. ආත්මයත් ශරීරයත් එක යයි ගත්තෝ ශරීරය විනාශ වීමෙන් ආත්මයත් විනාශ වන්නේය එබැවින් මරණින් මතු සත්වයා නූපදින්නේ යයිද පින් පව් වලින් සත්වයාට වන දෙයක් නැත්තේ යයිද කියති ශරීරයේ අනිකකය ආත්මය අනිකකයයි ගත්තෝ ශරීරයේසේ ආත්මය නැසෙන දෙයක් නොවේයි ආත්මය කවදාවත් නොමරෙන්නේය ඒ ආත්මය ශරීරය බිඳෙන කලෙහි කූඩුවකින් පක්ෂියෙකු බැහැර යන්නක් මෙන් පුරාණ ශරීරයෙන් බැහැරව අලුත් ශරීරයකට යන්නේය යයි කියති ඇතමෙක් පෙර කළ පින් පව් අනුවම සත්වයෝ සැප දුක් ලබතියයි ගත ඇතමෙක් කර්ම විපාකය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරති ඇතමෙක් පින් පව් කළ තනත්තාම එහි විපාක විඳීයයි ගත ඇතමෙක් අනිකෙකු කළ කර්මයේ ඵලය අනිකෙක් විඳින්නේ යයි ගත ඇතැමෙක් මේ සත්වයා අතීතයේත් වීය යයි ගත්හ. ඇතැමෙක් මේ සත්වයා අතීතයේහි නොවූයේය අලුතින් ඇති වූවේයකැයි ගත්හ. තථාගතයන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනය වනාහි මෙහි කී නොකී එකම දෘෂ්ටියකටවත් නොවැටෙන හේතුඵල ක්‍රමයක් දක්වන දේශනයකි. ඒ හේතුඵල ධර්මය සොයා ගන්නට නොපුළුවන් වීම නිසා මෙසේ සත්වයන් නොඑක් දෘෂ්ටිගෙන අවුලෙන් අවුලට පත්ව නැවත නැවත අපායට පැමිණෙන්නට සිදුවන මේ සංසාරය ඉක්මවිය නොහැකිව දුකෙහිම ගැලී ඉන්නා බව ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධා අපටි වේදා ඒව මයං පජා තන්තා කුලක ජාතා ගුලා ගුන්ටිකා ජාතා මුංචබ්බ ජබූතා අපායන් දුග්ගතින් විනිපාතං සංසාරං නානිවත්තන්ති යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් මහා නිදාන සූත්‍රයේහි වදාරා තිබේ මේ පටිච්චසමුප්පාද ධර්මය දැන ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍ය අවබෝධ කරන්නාතුරු සත්වයා දුකින් නොමිදෙයි. එබැවින් දුකින් මිදීම බලාපොරොත්තු වන හැමදෙනා විසින්ම බුදු සසුනේහි ඊතා උසස් තැනක් ගන්නා මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුය. මේ උසස් ධර්මය දත හැක්කේද බුද්ධෝත්පාද කාලයේහිමය. බුද්ධ ශූන්‍ය කාලිවලදී මේ ධර්මය ඇති බවවත් දැනගැනීමට ක්‍රමයක් නැත. දැනට පැමිණ ඇත්තේ මේ උසස් ධර්මය දැනගැනීමට ඉගෙන ගැනීමට ඉඩ ඇති යහපත් කාලයකි. එහෙත් දැනට ඇති බෞද්ධයන්ගෙන් ඊතා වැඩි දෙනෙක්ම මේ උසස් ධර්මය ගැන කිසිවක් දන්න ඕන වෙති. එබැවින් ඔවුහු තමන් ලබා සිටින මේ උත්තම බුද්ධෝත්පාදක්ෂණයෙන් ගන්නට ඇති උසස් ප්‍රයෝජනය නොලබති බෞද්ධයම්හ යයි ප්‍රතිඥා කරගෙන ඉන්නා අයගෙන් ඇතමෙක් මේ ධර්මය නොදන්නා නිසාම මරණින් මතු ඉපදීමක් නැත පින් පව්වල විපාකයක් නැත යනාදීන් මිත්‍යා දෘෂ්ටියට බැස සිටිති ඒ තත්වයට පැමිණ සිටින පැවිද්දෝද නැත්තාහු නොවේති. පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම නිසා නොමගට වැටී ඉන්නා ජනයාගේ යහපත සඳහා අප විසින් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. pāli පොත්වලින් පටිච්චසමුපාදය පිළිබඳ විස්තරයක් ඇත්තේ සම්මෝහ විනෝදනී නම් වූ විභංග අටුවාවෙහි හා විසුද්ධි මාර්ගයේ හිත්‍ය ඒ පොත් දෙකෙහි එන පටිච්චසමුප්පාද විස්තරය එකිනෙකට වැඩි වෙනසක් නැත. ඒ පොත්වල එන පටිච්චසමුප්පාද විස්තරය ඊට වැදගත්ය. ඒවායේ පටිච්ච සමුප්පාදය විස්තර කර තිබෙන්නේ ක්‍රමානුකූලව ධර්මයේ ඉගෙන ගන්නා වූද ඉගෙන ගත්තා වූද තනත්තන්ට සුදුසු වන පරිදීය මෙකල පවත්නා අධ්‍යාපනයේ හැටියට pāli පොත් 7-8කින් කොටස් පමණක් උගෙනීම ලැබුවන්ටත් ධර්මයේ පිළිබඳ උගෙනීමක් නොලැබූ සාමාන්‍ය ජනයාටත් ඉහත කී පොත් දෙකේ එන පටිච්ච සමුප්පාද වර්ණනාවෙන් ප්‍රයෝජනයක් නොලැබිය හැකිය. රසයක් නොලැබිය හැකිය. අප විසින් මේ පටිච්ච සමුප්පාද විවරණය සම්පාදනය කරන ලද්දේ ධර්මයේ පිළිබඳ ක්‍රමානුකූල ඉගෙනුමක් ලබා නැති සාමාන්‍ය ජනතාව දෙස බලාගෙනය. එබැවින් අටුවාවල එන පටිච්චසමුප්පාද වර්ණනා ක්‍රමය අනුගමනය නොකොට අපට වැටහෙන පරිද්දෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. සිංහලයෙන් පටිච්චසමුප්පාදය විස්තර කර ඇති පොත් කීපයක් අපට කියවන්නට ලැබින. ඒ පොත් අප සිත් නොගත් බැවින් පටිච්චසමුප්පාද විවරණය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමට අදහස් කළෙමු. අතිශයින් ගැඹුරු වූ මේ පටිච්චසමුප්පාද ධර්මය කියවන්න වුන්ට තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ග්‍රන්ථයක් සම්පාදනය කිරීම පහසු වැඩක් නොවේයි. අඩුපාඩුවක් වරදක් ඉතිරි නොවන පරිදි මේ ගැඹුරු ධර්මය විස්තර කිරීමට සමත් බවක් අපට නැත. අප විසින් මෙය කරන ලද්දේ මහජනයාට තේරුම් ගත හැකි වන පරිද්දෙන් සැපයූ පටිච්චසමුප්පාද වර්ණනාවක් කොහෙත්ම නැතුවාට වඩා මේ පොතවත් තිබීම හොඳය යන අදහසිනි. අනුලෝම ප්‍රතිලෝම පටිච්චසමුප්පාද දේශනා දෙකින් වඩාත් ගැඹුරු ධර්මය වන්නේ ප්‍රතිලෝම පටිච්චසමුප්පාද දේශනයයි. එයින් දැක්වෙන්නේ නිවනයි. පෘථජ්ජනයන්ට අවිශේ වූ ඒ නිවන අපගේ අදහසේ හැටියට විස්තර කරනවාට වඩා නිවන පිළිබඳව තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය දැක්වීම වශයෙන් නිර්වාණය විස්තර කිරීම වඩා හොඳ ක්‍රමය වන බැවින් තථාගතයන් වහන්සේ විසින් නිර්වාණය සම්බන්ධයෙන් වදාළ සූත්‍ර කීපයක් මෙහි විස්තර කර ඇත. ඒවා කියවීමෙන් නිර්වාණ තත්වයත් බොහෝ දුරට තේරුම් ගත හැකි වනු ඇත. මේ ග්‍රන්ථයේහි අනුලෝම පටිච්ච සමුප්පාදය විස්තර කරන పూర్ව භාගය අප විසින් ලියන ලදුවේ ලක්දිව අභිධර්මයේ උගත් කාන්තාවක් වන කොළඹ හැව්ලොක් ටවුන්හි ලෙයාඩ් මාවතෙහි අංක 18 දරන મંદિરෙහි වෙසෙන සෝමාවති මුණසිංහ මැතිණියගේ ආරාධනාවෙන් බුද්ධ වර්ෂයෙන් 2492 වැන්නෙහිදීය. ඒ කොටස ඇගේ වියදමින් ඒ කාලයේදී මුද්‍රණය කරවා ධර්ම දාන වශයෙන් බෙදා දෙන ලදී. 2500 වැනි වසට කලින් මේ පොත සම්පූර්ණ කොට මුද්‍රණය කරවන බලාපොරොත්තුවෙන් සිටිමුත් පැමිණියා වූ යම් යම් අපහසුකම් නිසා බලාපොරොත්තු කාලයේදී මෙය කරන්නට නොලැබින නොඑක් අපහසුකම් මැද්දේ අපගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ බුද්ධ ජයන්ති වර්ෂය තුලදීම මේ ග්‍රන්ථයත් මහජනයා අතට පැමිණ විය හැකිය හැකි විය මේ සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පන්තියේ 8 වන ධර්ම පොතය මෙයින් මේ දහම් පොත් පෙළ අවසන් කරනු ලැබේ. කිසි ഘോഷාවක් නොකොට කිසිවෙකුගෙන් ආධාරයක් නොගෙන අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්ම පුස්තක ප්‍රචාරය අප බලාපොරොත්තු වූ වාට වඩා බොහෝ සාර්ථක වූ බව ප්‍රීතියෙන් සඳහන් කරමු. අපගේ මේ ධර්ම පුස්තක ප්‍රචාරය සාර්ථක වූ වාක් මෙන් හැමදෙනාගේ සියලු යහපත් වැඩ සාර්ථක වේවායි පතමු. මේ ධර්ම පුස්තක ව්‍යාපාරය කරදරයක් නැතිව පවත්වා ගත හැකි වූයේ ධර්මකාමීන් විසින් මේ පොත් කලට වේලාවට මිලයටගත් නිසාය. අපේ දහම් පොත්ගත් ගිහි පැවිදි සෑමදෙනාම මේ ධර්ම පුස්තක ව්‍යාපාරයේ ආධාරකාරයෝය. හැමදෙනාටම පින් සිදු වේවා. මේ ග්‍රන්ථය මුද්‍රණයේදී සෝදුපත් බැලීම් ආදී වැඩ සියල්ල අපගේ ශිෂ්‍ය හේන්ගොඩ කල්යාණ ධම්ම නම කිරියොරුවේ ධම්මානන්ද නම සමග කරන ලද බවද ස්තුතිපූර්වකව සඳහන් කරමු. ධර්මය ලොවේහි බබලේවා. මීට ශාසන ස්තකාමී රේරුකානේ චන්ද විමල මහානායක ස්තවීර බුද්ධ වර්ෂ 2500 විවහාර වර්ෂ 1957 මාර්තු 1 දින ශ්‍රී විනයාලංකාරාමය පොකුණු විට